නව පුද්ගල භේදයක් කියනවා. ඒ පුද්ගල භේදයයි භූමි භේදයයි කියලා ඒ සිත් පිළිබඳ. ඒ ඒ සිත් ඇතිවන පුද්ගලයන් එවැගේම ඒ ඒ භූමියෙහි ලැබෙන සිත් කියන මේ වශයෙන් මේ ඒ පාඩම් දෙක තිබෙනවා. අප දැනගත්තනේ පුද්ගලයන් 12 දෙනෙක් කියලා දුර්ගතිය හේතුක පුද්ගලයා, සුගතිය හේතුක පුද්ගලයා, ත්‍රි හේතුක පුද්ගලයා, සෝවාන් ආදී මාර්ගස්ත්‍යයන් හතර දෙනා හා අවස්ත්‍යයන් හතර දෙනා කියන ඒ පුද්ගලයන් 12 වෙනවා. ඒ 12 දෙනාගෙන් අහේතුකෝය කියා කීවේ ඒ අලෝභ අදෝස අමෝහ කියන හේතුන් අතුරේ ඒ හේතු කිසිවක් නොදෙන සිත් සිතක් විපාක සිතක් තමන්ගේ ප්‍රතිසන්දි සිත වශයෙන් ලැබෙන තැනට කියන අහේතුක ප්‍රතිසන්දි කියන. ඒ බඳු ප්‍රතිසන්දිකයන් සිත්වාසය එකක් තම ලැබෙන්නේ දෙන්නයි. ඒ දුර්ගතිය හේතුක පුද්ගලයා සුගතිය හේතුක පුද්ගලයා. ඒ අලෝභ දෝෂ අමෝහ කියන හේතු තුන පමණක් මේ කතාවට ගත්තේ ලෝභ දෝෂ මෝහ කියන ඒ හේතු තුන අකුසල සිත් වල මිසක කුසල් හෝ විපාක සිත් වල ලැබෙන එකක් නෙවෙයි. විපාක සිත් වල ලැබෙන එකක් නෙවෙයි. ඒවා ඒකාන්ත අකුසල හේතු. ඒ වගේ නෙවෙයි අලෝභ අදෝස අමෝහ කියන ඒවා. ඒවා කුසල් සිත්වලක් යෙදෙනවා එවිට ඒවා කුසල හේතු. විපාක සිත්වලක් යෙදෙනවා එවිට ඒවා විපාක හේතු නැත්නම් අව්‍යාකෘත හේතු. ක්‍රියා සිත්වලක් සමහර ක්‍රියා සිත්වලක් ඒ අලෝභ අදෝස අමෝහ යෙදෙනවා. ඒ අලෝභ දෝෂ අමෝහ යෙදෙන විපාක සිත් ක්‍රියා සිත් කියන ඒවායේ ඒවා කුසල් නෙවෙයි ඒවා ඒ විපාක නැත්තම් ක්‍රියා ඒකේ එයින් අදහස් කරන්නේ ඒවා අව්‍යාකෘත කුසල අකුසල වශයෙන් නොදන්න හේතු වෙනවා ඒ නිසා ඒ තුන නොයදෙන කියලා කිව්වේ තුන හෝ ඒ තුنين කිසිවක් නොයදෙන විපාක සිත් කෙනෙකුගේ ප්‍රතිසම්පිතක් නානම් ඒ තැනත්ත අහේතු සබඳු අහේතු කියන්නේ දුර්ගතියේ ඉඳෙනවා දුර්ගතියේ සියලු දෙනාම අහේතුකයෝ නිකසුද තිනි අහේතුකයන් ලැබෙනවා මේ જાත්‍යම් ආදී වශයෙන්. මේ අයට ඒ විහෙතුකයන්ට විහෙතුකයන්ට කියන මේ අයට ලැබෙන සිත් අතුරේ සමහර සිත් උනට ලැබෙන්නේ නැහැ. දුර්ගති අහේතුකයා තමයි ඉතාම අඩු සංඛ්‍යාවක් සිත් ලැබෙන පුද්ගලයා හැටියට දැක්වෙන්නේ. ඔහුට ලැබෙන සිද්ධාරින් දක්වන්නේ 37යි. ඒ 37යි කියවේ අකුසල් සිත් 12ක්, කාමාවචර කුසල් සිත් 8ක්, අහේතුක සිත් අසුතුපාදයේ හැර 17ක් කියන. එයින් නායතනත්තාට ඒ සහේතුක ඒ සහේතුක කාමාවචර විපාක කියන ඒවා ලැබෙන්නේ නැහැ. කාමාවචර විපාක අහේතුක අත අහේතුක කාමාවචර විපාක කියලා අකුසල විපාක හැර අහේතුක කුසල විපාක අටයි සහේතුක කුසල විපාක අටයි කියලා 16ක් තිබෙනවනේ එයින් මේ සහේතුක විපාක නැත්නම් කුසල විපාක පරිත ලැබෙන්නේ නැහැ දුර්ගති අහේතුක පුද්ගලය. ඒකයි ඒකනස්තරයේ තියෙන විශේෂය. ඒ සිතතුරෙන් කුසල් සිතතුරෙන් ධ්‍යාන කුසල් කෙනේ අර්පණා ලැබෙන්නේ නැහැ. ඒ වගේම ඒ ධ්‍යාන වශයෙන් ලැබෙන අර්පණා මාර්ග ඵල කියන ඒවා ලැබෙන්නේ නැහැ. කොටින් කියනවා අර 37 පමණයි. ඉන් ටිකක් පෙර කිසිවක් ඔහුට ලැබෙන්නේ නැහැ කියලායි ඒ ඔහු පිළිබඳව දසිතුව තිබෙනවා. ඊළඟට සුගති හේතු ත්‍යාය කියන කෙනාට ලැබෙනවා සිත් 41ක්. මේකී මේ කියන්නේ අහේතුක සිතින් පිළිසිඳ ගන්නා අහේතුක පුද්ගලයා සුගති අහේතුක දුර්ගති අහේතුක වශයෙන් දෙබෑරුම් වේ. ඒ කුසල විපාක සම්පීර්ණ සිතින් පිළිසඳගන්නේ සුගතිය හේතු. අකුසල විපාක සම්පීර්ණ සිතින් පිළිසඳගන්නේ දුර්ගතිය හේතු කුසල. ඒ දෙදෙනාටම කාම කිරිය ජවන් 9 ආත්මනා ජවන් 26 යමෙන් සිත් 35 ඒ භවයේදී ලැබෙන්නේ නැහැ ලැබෙන්නේ නැත්තේ ඒවා ලැබීමට අභව්‍ය පුද්ගලයන් අභව්‍ය කියන වචනේ දැක්වෙන්නේ සුසුදුසු කියන එක. ඒ පිළිබඳ සුදුසු බවක් නැති පුදුලෙක්. හැබැයි නොවුනට ඒ කාමාවචර ක්‍රියාජවන්. අප දන්නවා කාමාවචර ක්‍රියාජවන් නවේ ලැබෙන්නේ ධනතුන් වහන්සේට. ඒ අර්ථනාජවන් 26. ඒ අර්ථනාජවන් 26 කියන්නේ ඒ ධාන ලබන්න උන්ට හා මාර්ගඵල ලබන අයට ලැබෙන 26 ඒව දෙන්නෙත් නෑ එයින් කියන්නේ ඔවුන්ට ඒ જાතියේදී ධ්‍යාන උපදවන්නටත් බෑ ඒ වගේම මාර්ග ඵල කියන මේවා ලැබෙන්නේ නැහැ ඒ සුගතියේ අහේතුක දුහේතුක කියන ඒ පුද්ගලයන් දෙතනාත් එතකොට දුර්ගතිය හේතුක පුද්ගලයා තමයි ඊටාම අදු සංඛ්‍යාවක් ලැබෙන පුද්ගලයා ඔහුට ලැබෙන්නේ සිත් 37යි. සුගති අහේතුකයයි සුගතියෙහි උපදනා දුහේතුක පුද්ගලයා. ඒ කියන්නේ දුහේතුක පුද්ගලයා දුගතිෙහි නෑ. සුගති අහේතුක පුද්ගලයා දුහේතුක පුද්ගලයා කියන මේ දෙදෙනාට ඥාන සංප්‍රයුක්ත මහා විපාක සිත් හතරක් ලැබෙන්නේ නෑ. එහෙනම් ඔහුට ඥාන විප්‍රයුක්ත ඔහුට ඥාන විප්‍රයුක්ත විපාක සිත් ලැබෙනවා. ඒ 37ට ඥාන විප්‍රයුක්ත මහා විපාක සිත් හතර එකතු කළාම 41ක් සිත් ලැබෙනවා. ඒ 41 සුගතියේ අහේතුකයාටත් ද්වි හේතුකයාට කියන මේ දෙදෙනාට ලැබෙනවා. මේ සුගතිය අහේතුකෝය කියන අය තේරුම් ගන්නට ඕනේ අපි මේ පුද්ගලයන්ගේ වශයෙන් ලැබෙන සිතුත් තේරුම් ගන්නට පුළුවන් මේ වැඩිම සංඛ්‍යාව දක්වන්නේ. යම් යම් සිත් ලැබෙන්නට සුදුසු බව උපතින්ම ලබන අය සිටිනවා මේ සුගතියේ අහේතු කියලා. ಜಾති අන්ධ වුණොත් වුණට චක්කු විඥාන සිත් ලැබෙන්නේ නැහැ. ಜಾති බදිර වුණොත් සෝත විඥාන සිත් ලැබෙන්නේ නැහැ. අනේ විදිහට. මේ ඊටාම වැඩි සංඛ්‍යාව වුණට ලැබෙන සිත් ඒ පුද්ගලයන්ගේ වශයෙන් අඩු කරන්නටත් තියෙනවා. ඒ 41. ඒ හේතයුක්ත මහා විපාක සිත් හතර. දුගතිය හේතු ත්‍යාග ලැබෙන්නේ. අපි ඒ සානේ අර 37 සතගත්තේ. ඊළඟට ප්‍රත්‍යඥයා සහ ආර්ය පලස්තයන් සතර දෙනාට යන ත්‍රි හේතුකයන් සත් දෙනාගෙන් රහතන් වහන්සේට කුසල් සිත් 21 නොලැබේ. මේ නොලැබෙන සිත් ගණන දක්වන්නේ රහතන් වහන්සේ කියන්නේ කවුද කියන එක අප දැනගෙන තිබෙනවා. රහත් වීමයි කියන එකකින් අදහස් කරන්නේ කෙලෙස් සියල්ලම නැති කිරීම කියන ඒ හතත්තා ආරකත්තා හතත්තා කියන්නේ කෙලෙස් සතුරන් නැසූ බැවින් අරහා කියන රහත් කියන. බුදුරහතන් වහන්සේ කියන්නේ කෙලෙස් සියල්ලම නැති කළ උතුමා කෙලස් නැති කළ කෙනෙකුට කුසල් කියන ඒවා උපදින්නේ නැහැ. කුසල්. ඒක අප තේරුම් ගන්න තිබෙනවා. කුසල් වලින් වැඩක් තිබෙන්නේ. අකුසල් උපදින ශක්තිය අප තුල තිබෙන තාක්කල් පමණයි. තා තුල හෝ අකුසල් ඇතිවීමේ ශක්තිය ප්‍රතිද ඒ තාක්කල් කුසලයන්ගෙන් වැඩක් තිබෙනවා. විපත්ත කරන කුසල් අකුසල් දුරු කරනවා. තදංග වශයෙන් විස්කම්බන වශයෙන් සංඡේද කුසල් වලින් කරන්නේ ඒ විදිහේ ඒ ප්‍රහාණ තුන. තදංග විස්කම්බන සංඡේද. සංඡේද ප්‍රහාණය කියන නැවත නූපදනාකාරයෙන් මේ අකුසල ධර්මයන් දුරු කරන්නේ මාර්ග සිත්වල මාර්ග කුසල් වලින් එයින් කෙරෙන ප්‍රහාණය තමයි සංඡේද ප්‍රහාණය. අනේ සංඡේද ප්‍රහාණය සිදු කරන අවසාන පුද්ගලයා තමයි රහතන් වහන්සේ. උන්වහන්සේ රහත් වීමේ කියන එකෙන් අදහස් කරන්නේ ඒ ඉතිරිව තිබෙන කෙලෙස් සියල්ලම නැති කිරීම. ඊපසු කවදාවත් ඒ సంతානෙහි අකුසල සිතක් උපදින්නේ නැහැ. අකුසල් සිත් උපදින්නට පිළිවෙලක් නැහැ. අකුසල් වශයෙන් ඉපදි සිත් ඇතිවන්නේ කෙලෙස් අනුසේ කෙලෙස් කියන ඒ ක්ලේශ ධර්ම පවතින තුරු පමණයි. එහෙම නිසා කුසලයන්ට උපදින්නේ නැහැ. ඒ මොකද දුරු කිරීමට අකුසල් නැති බැරි. දුරු කොට තැබිය යුතු අකුසලයි කියන කොටසක් නැති බැවින් කුසල් උපදින්නේ නැහැ. ඒ නිසා උන්වහන්සේ කරන යහපත් ක්‍රියා පිටනවා. ඒ ක්‍රියා සිදු කිරීමේදී වෙන කෙනෙකුට නම් කුසල් උපදිනවා. උපදිනවා රහතන් වහන්සේට ඒ වෙනුවට උපදින්න සිත් දක්වන්නේ ක්‍රියා. එදින් එදින් රහතන් වහන්සේ කුසල් සිත් 21ම ඇති නොවන පුද්ගලෙ. වහන්සේට ඒ කුසල් සිත් 21ම ලැබෙන්නේ නැහැ. උන්වහන්සේට ලැබෙන සිත් ක්‍රියා. ඒ කියන්නේ ඒ යම් හොඳ ක්‍රියාවක් සිදු කිරීමේදී උන්වහන්සේට උපදන සිත්වන්නේ ක්‍රියා. අපට නම් කුසල් සිත්වන්නේ. දැන් මේ ක්‍රියා සිත් ලැබෙන රහතන් වහන්සේට අකුසල් සිත් කියනවා ලැබෙන්නේ නැහැ. අකුසල් සිත් 12ක් තියෙනවා. ඒක කුසල් සිත් 21 සිත් අකුසල් සිත් 12ක් කියන ඒ 33ම ලැබෙන්නේ නැහැ. 33 උන්වහන්සේට ලැබෙන්නේ වීති සිත් වලින් නම්. එදා අපට අර භූමි භේදය පිළිබඳව කතා කරන විට සතරමේ දැක්වෙන සිත් ගණන උදුරා ගැනීමේදී ටිකක් මේ හිතලන්නේ එතන දක්වන්නේ වීති සිත් පමණක් නෙවෙයි. පුද්ගලයන්ට ලැබෙන සිත් කියලා දක්වන්නේ පුද්ගලයන්ට ලැබෙන වීති සිත් කියලා නෙවෙයි. පුද්ගලයන්ට ලැබෙන සිත් ඒ සිත් කියන විට වීති නොවන සිතුත් ඇතුළත් වෙනවා. වීති වලට ඇතුළත් නොවන සිතු. ඒ ඒ නිසා මේ ඒ පතලෙම ඉඳුනේ මෙතන රටේ තියෙනම බුද්ධලයන්ට ලැබෙන සිත් කියලා. බුද්ධලයන්ට ලැබෙන සිත් කියන විතරයි බුද්ධලයන්ට ලැබෙන වීති සිත් කියන විතරයි දෙක. ඒකම තේරුම නෙවෙයි. පුද්ගලයන්ට ලැබෙන සිත් කියන විට ඒ පුද්ගලයාට ලැබෙන සියලුම සිත් පුද්ගලයාට ලැබෙන වීති ශක්තියවම දැන් අපට වුණා. අපට ලැබෙන වීති ශක්තියවම අපට මේ භවංග වශයෙන් ලැබෙන සිත අත්හරින්නට ඕන. ඉතින් අපට භවංග වශයෙන් ලැබෙන සිත වෙන කෘත්‍යයකින් උපදිනවා. වෙන කෘත්‍යයකින් උපදිනවා කියන්නේ සදාරමණ කෘත්‍යයෙන් ලැබෙනවා. ඒ සදාරමණ කෘත්‍යයෙන් ලැබෙන විට ඒක වීති සිතක්. භවංග වශයෙන් ලැබෙන විට ඒක වීති මුක්ත සිතක්. නමුත් වීති සුත්තිය කියලා උගුරන විට ඒ භවංග වශයෙන් ලැබෙන එක සලකා නොවේ. වීති වශයෙන් වීති සිතක් වශයෙන් ලැබෙන බව සලකා ඒ අපට භවංග වශයෙන් ලැබෙන සිතත් වීති සිත් වලට ඇතුළත් කොට කතා කරන්නට වෙනවා. දැන් ඒ නිසායි අර ඒ ප්‍රශ්නේ මතුනේ නැත්තේ අනිත් පුද්ගලයන් පිළිබඳව කතා කරනකොට. ඒ ආර්ය පුද්ගලයන් පිළිබඳව කතා කරන විටත් අර රූපී පුද්ගලයන් පිළිබඳව කතා කරනවා. රූපී පුද්ගලයන් කියන්නේ රූපී ධර්ම ලෝකෙහි උපන් ධර්මයේ රූපී පුද්ගලයන්. ඒ රූපී ධර්ම ලෝකෙහි උපදින්නේ ධානයෙන් නොපරිහි කාලක්‍රියා කිරීම නිසා ඒ ධානයේ විපාක සිත් ප්‍රතිසම්පි සිත් වශයෙන් ලැබී ඒ ප්‍රතිසම්පි වශයෙන් ලැබුණු ඒ විපාක සිත් ඒ රූපී පුද්ගලයාට ඒ ජීවිතය පවතින තාක්කල් ඒ ආත්ම භාවය පවතින තාක්කල් ඒ ප්‍රතිසන්දි වශයෙන් ලැබුණු සිත භවංග වශයෙන් ලැබෙනවා. භවංග වශයෙන් ලැබෙනවා. ඉතින් භවංග වශයෙන් ලැබෙන විට ඒක ඒ තරත්තට ලැබෙන සිතක්. ලැබෙන ඒක වීති සිතක් නෙවෙයි. ලැබෙන සිතක්. මේ ලැබෙන සිත් ගන්න විට ඒ රූපී ධ්‍යාන උපදවා ගන්න පුද්ගලයන් පස් දෙනෙක් දක්වනවා රූප ධ්‍යාන පහ. ඒ පහම ගන්නට වෙනවා ලැබෙන සිත් වස්තු. ලැබෙන වීති සිත්තුවම ඒ පහ අත්හරින්නට ඕනේ. මොකද ඒ පහ වීති වශයෙන් ලැබෙන සිත් වලට දෙලට ඇතුළත් වෙන්නේ නැහැ. ඒවා මහත්ගත විපාක. ඒවාට තිබෙන්නේ කෘත්‍ය තුනයි. පටිසන්ධි භවාංග චුති කියන කෘත්‍ය තුන. ඒ පටිසන්ධි භවාංග චුති කියන කෘත්‍යයන් වීති මුක්තවයි ලැබෙන්නේ. වීතියක ලැබෙන සිත් නෙවෙයි. ඒ නිසා ඒවා ඒකාන්ත වීති මුක්ත සිත්. ඒ වීති මුක්ත උනම් සිතක් වශයෙන් Tamanට ලැබෙනවා. ඒක චිත්ත වීතියක ලැබෙන එකක් නෙවේ. මනෝද්වාර වශයෙන් ලැබෙන සිත. මනෝද්වාරයට ගන්නේ ආවර්ජන සහිත වූ ඒ භවාංගයට තමයි මනෝද්වාරය කියන්නේ. ඉතින් ඒ සිත හුට ලැබෙන එක. එහෙම ගත්තම ඒ පහ ධ්‍යාන පහම විපාක සිත් පහම ලැබෙන සිත් වශයෙන් ගන්නට ඕනේ. ඒ නිසා තමයි අපි කිස්සට උදුරලා ඊළඟට මොනවද ගන්න කියලා වීතිසිතුයි හෙව්වේ. වීතිසිත වලින් නම් ලැබෙන්නේ ඒ 38 පමණයි. අර මහගත විපාක පහ එකතු කළාම ඒ 43 වෙන්නේ. දැන් ඒ සයික්ෂයන්ට අසයික්ෂයන්ට ඒ නිසා ලැබෙන සිත් ගන්නට වන්නේ අර 33 අත්හැරියම අහේතුක ඒ කුසල් අකුසල් කියන ඒ 33 හා යටඵල තුන කියන මේවා හැර ඉතිරි සිත් 44 ඒ රහතන් වහන්සේට. ඒ කීවේ ඒ රහතන් වහන්සේ මේ රූපී රහතන් වහන්සේ කියන ගැන නෙවෙයි. ඒ ධ්‍යාන ලැබූ ධ්‍යාන ලැබූ රහතන් වහන්සේට ලැබෙන සිත් ගැන. ධ්‍යාන නොලැබූ රහතන් වහන්සේට නම් 35ක් කියලා අප ඉගෙන ගත්තා. ඒ 35යි කියේ අකුසල් කුසල් කියන 33ම හැරුණා. ඊළඟට වහන්සේට උපදනා සිත්වාසයෙන් ගන්නට තිබෙන්නේ පිළිවෙලින් අප ඉගෙනගත්ත සිත් පිළිවෙලින් බලන විට මුලදීම ඉගෙනගත්ත අකුසල් සිත් 12 අඩු වෙනවා. ඊළඟට දැනගත්තේ අහේතුක සිද්ධාට. ඒ අහේතුක සිද්ධාට වහන්සේට ලැබෙනවා. අයේතික සිතාප ඒකට අර ක්‍රියාසිතත් උපදිනවන මහග්ගත් මේ මේ මේ අසුත්තාද සිත ඒ දහාත ඊළඟට කාම සෝභනෙහි ලැබෙන සිත් වලින් කාම කාමාවචර කුසල් ලැබෙන්නේ විපාක සිත් අතර ලැබෙනවා ක්‍රියා සිත් අතර ලැබෙනවා ඊළඟට කරනවා. මහත්ගතය. මහත්ගත කුසල් පහ නැහැ. ක්‍රියා පහ ලැබෙන. ඒ ධ්‍යාන ජලම ලබාගෙන තිබෙනවා. කියේ විතාවක්. අරූපාවචර ඒ කුසල් සිත් නැහැ ක්‍රියා සිත් ලැබෙන එමය ඉන්නේ 47 <coughs> අහේතුක සිද්ධාට කාමාවචර ක්‍රියා සිද්ධ අට කාමාවචර විපාක සිද්ධ අට මහත්කත ක්‍රියා සිද්ධ නවයක් ඊළඟට ගන්නෙ අරත් ඵල සිද්ධ. එහෙම අරගතම 47. ඊළඟට සෛක්ෂාන්ත විහෙතුක ප්‍රත්‍යඥයන්ට කියන මේ ඒ මේ පාඩ වෙන හැටියට සෛක්ෂයන්ට ත්‍රිහේතුක ප්‍රත්‍යඥයන්ට කිරිය ජවන් නොලැබේ. සෛක්ෂය කියන්නේ සෝවාන් සකදාගාමි අනාගාමි පුද්ගලයන්. පුද්ගල වශයෙන් ගත්තම එහෙම නැත්නම් සෛක්ෂ පුද්ගලයන් හත් දෙනෙක් ගන්නවා. සෝවාන් මාර්ගස්ත්‍ය, සෝවාන් අවස්ත්‍ය, සකදාගාමි මාර්ගස්ත්‍ය, අවස්ත්‍ය, අනාගාමි මාර්ගස්ත්‍ය, අවස්ත්‍ය, අරහන් මාර්ගස්ත්‍ය කියන ඒ හත් දෙනාම සෛක්ෂ කියලා ගන්නේ. අවස්ථාව තමයි අසෛක්ෂිකය. නමුත් සිත් මේ ලැබෙන සිත් පිළිබඳව කතා කරන විට මාර්ගස්ත්‍යය කියන අයට ලැබෙන සිත් දෙන්නේ එකයි. ඒ ඒ මාර්ග සිත. ඒ මාර්ග සිත ලැබෙන අවස්ථාවේදී පමණයි මාර්ගස්ත කියන නම ලැබෙන්නේ. මාර්ගස්ත කියන්නේ මාර්ගයේ පිහිටි කියන තේරුම. මාර්ගයේ පිහිටි තැනට. ඒ පිහිටීම මොහොතයි, ඒක චිත්තක්ෂණයයි. මාර්ගස්ත කියලා නම. ඊට පස්සේ ඵලයට පැමිණෙනවා. එතෙන් සිට ඵලස්තය. ඒ ඵලස්තය තමයි සෝවාන් පුද්ගලයා කියන්නේ. මාර්ගස්තය නෙවෙයි. ඵලස්තයයි සකදාගාමී පුද්ගලයා කියන්නේ. ඵලස්තය අනාගාමී පුද්ගලයා කියන්නේ. ඵලස්තයයි රහතන් වහන්සේ. ඒ ඒ මාර්ගයේ උපදන අවස්ථාවේදී නෙවෙයි. මාර්ගයේ උපදන අවස්ථාවේදී හඳුන්වනවා නම් කියන්නට තියෙන්නේ එක්කෝ සෛක්ෂ කියන එකෙන් එහෙම නැත්නම් මාර්ගස්තය කියන්නේ. මේ <coughs> මාර්ගස්ත්‍යයන් ඒ සෛක්ෂාන්තම් ත්‍රිහේතුක ප්‍රත්‍යඥයන්ට ක්‍රියාජවන් ලැබෙන්නේ නැහැ නොරහත් බැවින් සෛක්ෂාන් සබ්දනාගෙන් මෙහි ගැලෙන්නේ යටකල තුනේ පීටි ආර්යම් කිදෙන. ඒ කීවේ කලස්තය තුන් දෙක. සෝවාන් කලස්තය, සකෘදාගාමි කලස්තය, අනාගාමි කලස්තය. ඒ පිළිබඳවයි කියන්නට තිබෙන්නේ. දැන් සෝවාන් කලස්තයට කොපමණ සිත් උපදිනවද? සතරදාගාමි ඵලස්ත්‍යාට කොපමණ සිත් ලැබෙනවා අනාගාමි ඵලස්ත්‍යාට කොපමණ සිත් ලැබෙනවද කියලා අපට උදුරා ගන්න. සෝවාන් මාර්ගස්ත්‍යාට කොපමණ සිත් ලැබෙනවද කියලා අමුතුවෙන් සොයන්න දෙයක් නැහැ. සෝවාන් මාර්ගස්ත්‍යාට ලැබෙන්නේ එක සිතයි. ඒ මාර්ගස්ත්‍යිත පමණයි. ඒක ඵලස්ත්‍යා ගැනයි ඊට කතා කරන්නට ඕනේ ලැබෙන සිත් ගණන පිළිඳ ගැනීම. ඒ මාර්ගස්ත්‍යන් සතර දිනාට ලැබෙන්නේ සුඛී මාර්ගසිත පමණයි. ත්‍රිහේතුක ප්‍රත්‍යඥයාට ජත කලස්යන් තිබෙනාට කිරියදවන් 18ක් මුල ඒ කියා සිත් සියල්ලම තිබෙන්නේ කීයද කියලා අප දන්නවනේ අපි අභිධර්මයේදී සිත් පිළිබඳව ඉගෙන ගන්න විට ಜಾති වශයෙන් ඒ ක්‍රියා සිත් 20යි කියලා එක ක්‍රියා චිත්තාන් 20 ඒ 20 ක්‍රියා සිත් අතුරෙන් ඒ ආවර්ජන සිත් දෙක. ආවර්ජන සිත් දෙක යවන කෘත්‍යවත් සිත් දෙකක් නෙවෙයි. ඒ ආවර්ජන සිත් වල තිබෙන ආවර්ජන කෘත්‍යය පංචද්වාර වජනේ නම් ආවර්ජන කෘත්‍යයම පමණයි. මනෝද්වාර වජනේ නම් ආවර්ජන කෘත්‍යයත් ව්‍යවස්ථාපන කෘත්‍යයක් කියන කෘත්‍ය දෙකක්. මනෝද්වාර වජනේ මනෝද්වාරයේදී ආවර්ජන කෘත්‍යයේ සිද්ධ කරනවා. ඒ සිත් පංචද්වාරයේදී වත්තපන කෘත්‍යයේ සිද්ධ කරනවා. ඒ නිසා කෘත්‍ය දෙකක් තිබෙනවා මනෝචාරාවර්ජන. එහෙම වුණත් ඒ ඇතිවන්නේ ජවන් සිත් වශයෙන් නෙවෙයි. ඒවා ජවන කෘත්‍යයේ සිදු කරන සිත් නෙවෙයි. ඒ නිසා ක්‍රියාජවන් තිබෙන්නේ 18යි. ක්‍රියාජවන් තිබෙන්නේ 18යි. ඒ ක්‍රියාජවනයන් අපි ඉගෙන ගත්ත පිළිවෙලින් ඉස්ලාම උගරන්නට තිබෙන හසුතුප්පාද සුඛ. ඒ ක්‍රියාදාවන් වලින් ගන්නට තියෙන හසුතුප්පාද සුඛ. ඊළඟට මහා ක්‍රියා අට. මහත්ගත ක්‍රියා නවය. මහත්ගත ක්‍රියා නවයයි හසුතුප්පාදයයි එකතු කළාම 10යි මහා ක්‍රියා 8යි 17යි. අන්න ඒ ඒ ක්‍රියාවන් අට 18 කියන ඒ ඒවා ලැබෙන්නේ නැහැ. ඒ පලස්තයන්ට ප්‍රත්‍යඥයන්ට. පලස්තයන් කිදෙනවා. යට පලස්තයන් කිදෙනවා. හේතුක ප්‍රත්‍යඥයාට ලෝකෝත්තර ජවන් අපත නැත. අනෝනේ ඒ හේතුක ප්‍රත්‍යඥය කියන නමක් දෙන්නේ නැහැ. ලෝකෝත්තර ජවන් අතුරෙන් යම් කිසිවක් ලැබෙන පුද්ගලයෙක් නම් ඒ ප්‍රත්‍යඥයා කියන්නේ ඒවා ලබන තෙක් පමණයි. ඒවා ලැබුවාට පස්සේ නම් එවිට ආර්යයයි කියන්නේ. ඉතින් ඒ නිසා ඒ ත්‍රිහේතුක ප්‍රත්‍යජරයාට ලෝකෝත්තර ජලන අටක් ලැබෙන්නේ නැත. ඒ නිසා ත්‍රිහේතුක ප්‍රත්‍යජමයාට ලැබෙන සිද්දක්වන්නට තිබෙන්නේ අර තේලින් සිද්දක්වන විට අකුසල් සිත් අහේතුක. එහෙම නැත්නම් ඒ මුලින් ඉඳලා සෝමනස්ස සහගත දිට්ඨිගත සම්පූර්ණ අසංඛාරික සිතේ කියන ඒ සිතේ ඉඳලා හිලින් කියාගෙන යන විට සතිතුප්පාදයේ ළඟට ඇවිත් නවතින්නට ඕන. සතිතුප්පාදය ගැන කියන්නේ නැතිව. ඒ දක්වා සිත් සියල්ලම ලැබෙනවා. 12යි 17යි 29. ඒ අශෝභන සිත් 29. මහා කුසල් මහා විපාක මහා කුසල් ලැබෙනවා මහා විපාක ලැබෙනවා. මේ මහා විපාක මේ කතා කරන්නේ කවුරුන් පිළිබඳ ත්‍රි හේතුක ප්‍රත්‍යඥය ගැන. ඒ නිසා මහා විපාක අට මහා කුසල් අට මහා විපාක අට මහත්ගත කුසල් නවය. ඒ මහත්ගත කුසල් නවය කියේ ධ්‍යාන ලබන ලැබීම අනුව ඒ ගන්නට පිළ. හේතුක ප්‍රත්‍යඥයා ධ්‍යාන උපදවන්නට පුළුවන් කෙනෙක්. ධ්‍යාන ප්‍රමණක් නෙවෙයි මාර්ගඵලත් ලබන්නට පුළුවන් කෙනෙක්. එතකොට ත්‍රි මාර්ගඵල ලැබීමේදී ප්‍රත්‍යඥ භාවය නැතුව යනවා. නමුත් ධ්‍යාන ලැබීම නිසා ප්‍රත්‍යඥ භාවය නැතුව යන්නේ නැහැ. මාර්ගඵල ලැබීමේදී ප්‍රථම මාර්ගයේ ලැබූ හැටියේම එතනත්තා ආර්ය පුද්ගල භාවයට පැමිණෙනවා. එහෙම නොලැබ එහෙම පැමිණෙන්නේ නැති වෙයි. ධ්‍යාන සියල්ලම උපදවා ගත්තත් ඒත් කියන්නේ ප්‍රත්‍යඥය. ප්‍රත්‍යඥය. නැතිසාද ඒ නිවන දැක්ක කෙනෙක් නෙවෙයි. ලෝකෝත්තර ඥානය උපදවා ගත්ත කෙනෙක් නෙවෙයි. ආර්ය භාවයට පැමිණි පුද්ගලයෙක් නෙවෙයි. ඒ නිසා ප්‍රත්‍යඥය. ඒකට ඔය දැන් බබලව සිටින භක්මයා බුදුරජාණන් වහන්සේ නමක් මුණ ගැසීම එහෙම නැත්නම් උන්වහන්සේ නමකගේ ශ්‍රාවකයෙක් මුණ ගැසී අසන්නද ධර්මය නිසා මාර්ගඵලාදිගමේ කොට නැත්නම් අනිත් හැමදෙනාම ප්‍රත්‍යඥය ඒ නිසා තමයි මේව සංඥා නා සංඥා යතරෙහි උපන්නා පුනා ගච්ඡත්ති දුග්ගතිංච නැවත දුර්ගතියටද එන්නේ කියලා දුර්ගතියට යන්නේ නැහැ ආරේ ආර්ය කියන්නේ නෑ දුගතියට. දුගතියෙහි ආර්යෙක ලැබෙන්නේ නැහැ. ඒ වගේම ආර්ය භාවයටපත් කෙනෙකු නැවත ඉදීම් වශයෙන් දුර්ගතියකට යන්නේ. දුර්ගතිය එහෙම පිටින්ම ආර්යයන්ගෙන් විනිර්මිතයි. සුගතියෙහි ආර්යව අනාර්යව කියන ඒ දෙකෙන් තියෙනවා. ප්‍රත්‍යඥයා අනාර්ය පුද්ගලයා සෝවාන් ආදී මාර්ග ප්‍රස්ත ඵලයන්ට ඵලයන්ට පැමිණි තැනැත්තා ආර්ය. එතකොට ත්‍රි හේතුක ප්‍රත්‍යඥයාට ලැබෙන සිත් ගන්න මේ දක්වන්නේ ඉහළම ගණන. ඉතින් මේ අනුසාරයෙන් තමයි ඒ ගණන අඩුව කරන්නට වන්නේ. ඒ ධ්‍යාන එකක්වත් ලැබල නැත්නම් නවයක්ම අඩු කරන්නට වෙනවා. එතකොට ලැබෙන්නේ 45යි. ත්‍රි හේතුක ප්‍රත්‍යඥය. ඒ නිසා තමයි ඒ ඒ ත්‍රි හේතුක ප්‍රත්‍යඥයට ලැබෙන ධ්‍යාන නොලැබූ කාම පුද්ගලයන් කියන තැන ත්‍රි හේතුක ප්‍රත්‍යඥයට ලැබෙන සිත් 45යි කියලා කියන්නේ. සයික්ෂයන්ට සයික්ෂය කියන්නේ සෝවාන් ආදී ඒ මා පලස්ත පුද්ගලයන් තුන් දෙනා. ඒ යට පලස්තයන් තුන් දෙනාට ditthිගත සංපයුක්ත සිත් හතරක් විචිකිච්ඡා සංපයුක්ත සිතක් ලැබෙන්නේ නැහැ. අක්නිසාද සෝවාන් මාර්ගයෙන් ditthිය හා විචිකිච්ඡාව ප්‍රහාණය කරන ලද බැවින්. එබැවින් ඒ පහ ත්‍රිහේතුක ප්‍රතිඥාත ලැබෙන සිත් 54න් ඒ පහ අඩු කළාම මිනිසෙකුට කීයද ලැබෙන්නේ 49ක් ඒ 49ට ඒ එකිනෙක කෙනාගේ ඵල සිත එකතු කරන්නේ සෝවාන් ඵලස්යාත සෝතාපට්ටි ඵල චිත්තය සකෘදාගාමි ඵලස්යාත සකෘදාගාමි ඵල චිත්තය අනාගාමි ඵලස්යාත අනාගාමි ඵල චිත්තය මේ විදිහට එකතු කළාම 50ක් වෙනවා ඒකට සෝතාපට්ටි සකදාගාමි අවස්ථාව. ඒ කර්ණාගලදේ. අනාගාමියා තවත් අඩු කරනවනේ. ඉතින් අනාගාමි පුද්ගලයාට තව දෙකක් අඩු වෙනවා. ඒ ද්වේෂ මූල සිද්ධක. එතකොට මේ 50න් දෙකක් අඩු වුණොත් නම් 47යි. 47යි තමන්ගේ කලසිතක් එක තමන්ගේ කලසිතත් එක්ක. එහෙමනම් ඒ අනාගාමී පුද්ගලයාට ලැබෙන්නේ 48යි. අනාගාමී ඵලස්යාට දෝෂ මූල සිද්දකද නොලැබේ. එබැවින් හේතකී සිත් 50න් දෝෂ මූල සිද්දක හැර සයාහත සකෘදාගාමී මාර්ගත්‍යාහත කියන මේ ඇයට ලැබෙන්නේ මාර්ගිත පමණයි. ආර්ය පුද්ගලයන්ට තම තමන්ට ආයත් ඒ ඵලසිත ලැබෙන ආර්ය භාවයට පැමිණෙන අවස්ථාවක් තිබෙනවා ඊට අනුකූලව ඒ ඵල මාර්ගස්ත්‍ය මාර්ගයට පැමිණීම අනුකූලව ඵලයට පැමිණීම එදිනෙම ගන්නා විට සෝවාන් වන පුද්ගලයාට ඒ මාර්ගසිතයි ඵලසිතයි සකදාගාමියාට ඒ මාර්ගසිතයි ඵලසිතයි එහෙම ගන්න නමුත් ඵලස්ත්‍යයගේ වශයෙන් ලැබෙන සිත් ගණන දක්වන්නේ දැන් ඒ ආර්ය පුද්ගලයන් සියලු දෙනාටම ලැබෙන සිත් පිරිසිදු වෙකොට අර මාර්ග සිත් හතරත් ඇතුළු කරන්නට. එහෙම ඇතුළු කොට ගන්නට වෙන්නේ. ගාථාවක් තිබෙනවා අසෙක්කාමං චතුචත්තා වී සසෙක්කාම මුත්තිසේ චප්පඤ්ඤාසාව සේසානං චප්පඤ්ඤාසාව සේසානං චතුපඤ්ඤාස සබ්බතා සම්භව චතුපඤ්ඤාස සම්භව ඒ කියන්නේ අසෙක්කානං චතුචත්තාලීස කියන්නේ රහතන් වහන්සේට සිත් 44යි අසෙක්කානං චතුචත්තාලීස සෙක්කානං උද්දිසේ චප්පඤ්ඤාසාව සෛක්ෂාන්ත සිත් 56කයි කියනු ලැබේ සේසානං අන්‍යයන්ට ඒකට ඒ ප්‍රත්‍යඥයන් අන්‍යයන්ට චතුපඤ්ඤාස චතුපඤ්ඤාස කියන්නේ 54ක දැන් අසත්‍යන්ට ලැබෙන මේ 44 අපි කලින් කිව්වනේ ඒ කීවේ මොන ගැනද 44 කීවේ අහේතුක සිද්ධාර්ථ කාමවචර විපාක සිතට ක්‍රියා සිතට ධ්‍යාන ක්‍රියා සිත. ඒ කියන්නේ මහග්ගත ක්‍රියා සිත නවේ අරහත් ඵල සිත. ඒනේ 44. ඉතින් ඒ එක එක ධ්‍යානයක් අඩු වෙනවා නම් අපි කියමු මේ ධ්‍යාන නවයේ එකක් අඩු වෙනා නම් 43. ඒ විදිහට අඩු වෙනවා. 43 42 එහෙම අඩු වෙලා ඉහින් පිටින් කීයට පරිමාද 35කට ඊළඟට අසකාමන් චතුත්ථකාලීස සකාන මුදිසේ චප්පන්නස සයික්ෂේ කීවේ ඒ සෝවානාදී මාර්ග ඵලයන්ට පැමිණි පුද්ගලයන්නේ අපි මේ සයික්ෂයන් සියලු දෙනාම ගත්තාම සිත් 56ක් ඒ සුදුසු පරිදි ලැබේ කියලා. ඒකයි අර චක්පඤ්ඤාසාව කියේ චක්පඤ්ඤාස ඒ සයිෂයන් සත්‍යනාටම ලැබෙන සිත් එකතු කළාමයි එහෙම 56ක් වань. සෝවාන් ඵලස්තයාට ලැබෙන සිත් ගණන අපි කිව්ව 50යි කියලා. ඒ 50ට මාර්ග සිත් හතර එකතු කළාම 54ක් ඒ 50ට මාර්ග සිත් හතර එකතු කළාම 54යි. ඊළඟට සෝවාන් පුද්ගලයානේ සතරදාගාමි පුද්ගලයාගේ අනාගාමි පුද්ගලයාගේ ඵල සුද්ධක එකතු කළාම එවිට පහ හයක් ඒ විදිහටයි ඒ සෛක්ෂාන්ත ලැබෙන සිත් 56 ගන්න. ඒ සුදුසු පරිදි ලැබෙනවයි කියලා කීවේ සෝවාන් මාර්ගස්ත්‍යාට නම් මාර්ග ඒ විදිහට ගන්නට වෙනවා. සෝවාන් ඵලස්ත්‍යාට නම් සිත් 50යි. අවශේෂ පුද්ගලයන් හතර දෙනා අත වීති සිව් පනස සුදුසු පරිදි ලැබේ. මේ කතා කරන්නේ වීති සිත් ගැන. වීති සිත් සිව් පනස. ත්‍රිහේතුක ප්‍රත්‍යඥයාට ලැබෙන ලැබෙන්නේ සිත් 54 නයි. මෙහිද සුදුසු පරිදි කියෙහි දුර්ගති අහේතුකයාට සිත් 37 සුගති අහේතුකයාට විහේතුකයාට සිත් 41 ධ්‍යානලාභී ත්‍රි හේතුක ප්‍රත්‍යඥයාට 54 ධ්‍යාන නොලැබුවොත් ඔහුට 45 මෙසේ ලැබෙන ලැබෙන පරිද්දෙන් හිත දැක්වුව ආයුරින් සිද්ධානම් දැනගත යුතුය. අවශේෂ පුද්ගලයන් කියන එකෙන් මේ ආර්ය පුද්ගලයන් හැර හැමදෙනාම ගත්තා. ඒ හැමදෙනාගෙන්ම ඊටාම වැඩි සංඛ්‍යාවක් සිත් ලැබෙන පුද්ගලයා හැටියට දක්වන්නට තිබෙන්නේ ත්‍රි හේතුක ප්‍රත්‍යඥ. එදින් ඒ ත්‍රි හේතුක ප්‍රත්‍යඥයාට ලැබෙන සිත් ගණන ගත්තම ඒ ගණන් වලින්ම තමයි ත්‍රි හේතුකයන්ට අ හේතුකයන්ට ලැබෙන සිත් ගණන උදුරන්නට පිළිෙන අර අඩු කරනවා. ඔවුන්ට නොලැබෙන ඒවා අඩු කරනවා. දුර්ගතිය හේතුකයාට 37යි, සුගතිය හේතුකයාට ද්වි හේතුකයාට 41යි, ධානලාභී ත්‍රි හේතුක ප්‍රත්‍යඥයාට 54යි, ධාන නොලැබුවෝ 45යි. දැන් මෙතන මේ ඔක්කොම සිත් එහෙම පිළිසඳ දක්වා තිබුණේ දැන් මේ ටික අප කියපු සිත් කාම භූමික සත්‍යයන් ගැන පමණයි. කාම භූමිකයේ කියේ කාම ලෝකයේ කාම භූමියේ කාම භූමියේ 11ක් තිබෙනවා 11 සැදැරුම් කාම භූමිය අනේ කාම භූමික සත්වයන්ට ලැබෙන පිළිබඳවයි මෙතෙක් ඒ කරුණු කිය. ඒ කාම භූමික පුද්ගලයන්ගෙන් එක කොටසක් ධ්‍යාන ලැබු. අනිත් කොටස ධ්‍යාන නොලැබු. ඒ ධ්‍යාන නොලැබූ වන්ට ලැබෙන සිතා ධ්‍යාන ලැබූ පුද්ගලයන්ට ලැබෙන සිත වශයෙන් ඒ සියල්ලම දැක්වූයේ කාම භූමියේ සිටින පුද්ගලයන් පිළිබඳ. ඒගොල්ලෝ ඒ අය ප්‍රත්‍යඥ ආර්ය කියන ඒ දෙකකටම අය. ඊළඟට භූමි භේදයට. භූමි භේදයේ කියන විට ඒ භූමි අනුව ඒ භූමික සත්‍යයන්ට ලැබෙන සිත් පිළිබඳ නැත්නම් දැන් භූමිය කියන විට කාම භූමි, රූප භූමි, අරූප භූමි, ලෝකෝත්තර භූමි කියලා භූමි හතරක්ම ඇති බව අපි මුලදීම ඉගෙන ගත්තා. සිත්වල භූමි ભેදය දැනගන්න. භූමි වශයෙන් සිත් බෙදෙන විට තමයි කාමාවචර සිත් 57, රූපාවචර සිත් 15, අරූපාවචර සිත් 12, ලෝකෝත්තර සිත් 8 කියලා ඉගෙන ගත්තේ භූමි ભેදේ. දැන් මේ සිත් ඇතිවන්නා වූ සිත් පිළිබඳව භූමි භේදය දක්වනවා. ඒ ඒ කියන්නේ ඒ භූමික සත්‍යයන්ට ලැබෙන සිත් ගැන. එහෙම නැතුව දැන් දැන් කාම භූමියෙන් සිටින අය අපි කාම භූමික සත්‍යය. ඒ කාම භූමික වූාට අපට රූප භූමියේ බොහෝ සෙයින් උපදනා සිටේ කියන රූපාවචර සිතුත් උපදවන්නට පුළුවන්. මෙහිදී රූපාවචර සිත් ಜಾති දෙකක් ලබන්නට පුළුවන්. ಜಾති දෙකක් කුසල જાතියයි ක්‍රියා જાතියයි. කුසල් මෙහිදී ලබන්නට පුළුවන්. අර කවුරු හරි ඒ ඒ ධ්‍යානෙ උපදවා ගත්තොත් ඒ උපදවා ගන්නා ධ්‍යානය වනුයේ ධ්‍යානසිත වනුයේ කුසලයක්. ඒක රූපාවචර කුසලයක්. ප්‍රථම ධ්‍යාන කුසලය, ද්විතිය ධ්‍යාන කුසලය ආදී වශයෙන් ඒ සුදුසු පරිදි එය දක්වන්න. එහෙම නැත්නම් මෙහි සිටින රහතන් වහන්සේනම මේ කාම භූමිෙහි සිටින රහතන් වහන්සේනම ඒ රූප ධ්‍යාන උපදවනවා. නැත්නම් උපදවන ලද රූප ධ්‍යානය යම් යම් අවස්ථාවකදී තමා ඒ ඊට සමවදිනවා. ඒ අවස්ථාවලදී මහන්සියට ලැබෙන්නේ රූපාවචර ක්‍රියා. රූපාවචර ක්‍රියා. ප්‍රථම ධ්‍යාන ක්‍රියාසිත, දෙති ධ්‍යාන ක්‍රියාසිත, ඒ ලැබෙන නිසා ඒවායේ තිබෙන ඒ රූපාවචර බව ඇති වෙන්නේ නැහැ. ලැබෙන්නේ කාම භූමික කෙනෙකුටයි, සබ්බේට. නමුත් ඒ සිත හඳුන්වන්නේ රූපාවචර සිතක්. මක්නිසාද ඒ සිත බොහෝ සෙයින්ම හටගන්නේ රූප භූමියේ. ඒකයි ඒ වුණේ අපි ඉගෙන ගත්තේ. ඒ රූපාවචර සිත, කාමාවචර සිත්තේ කියන්නේ කාම භූමික සත්‍යයට පමණක් ලැබෙන සිත් නිසා නෙවෙයි. ඒවා රූප භූමික සත්‍යයන්ටත් ලැබෙන ඒවා තිබෙනවා. අරූප භූමික සත්‍යයන්ටත් ලැබෙන කාමාවචර සිත් තිබෙනවා. නමුත් උනට ලැබෙනකොට ඒවාට රූපාවචර හෝ අරූපාවචර කියන්නේ නැහැ. ඒ භූමියට අයත් සිත්තේ. ඒ නිසා ඒවා පිළිබඳව ඒ භූමි භේදය දක්වන විට කියන්නේ නැහැ කාම භූමියේ ලැබෙන සිත් කාමාවචරයි කියලා. එහෙම කිව්ව වැරදි. රූප භූමියේ ලැබෙන සිත් රූපාවචර, අරූප භූමියේ ලැබෙන සිත් අරූපාවචර. ඒ විග්‍රහය වැරදි. එනිසා එකතු කරන්නට ඕනේ අර බොහෝ සෙයින් කියන වචනයක්. කාම භූමියේ බොහෝ සෙයින් ඇතිවන සිත්. කාමවචන. ඒ බොහෝ සෙයින් කියන වචනය එකතු කළාම අන්‍ය භූමියේ ඒ සිත් ලැබීම වළක්වන්නේ නැහැ. එහෙම ඒවා උපදින්නේ නැtei කියලා කියෙන්නේ නැහැ ඒ. දැන් මේ භූමි භේදය දක්වන්නේ ඒ මෙතන මේ දක්වා අප කතා කළේ මොන පිළිබඳවද? ඒ කාම භූමික සත්වයන්ට ලැබෙන ඒ පුද්ගල ભેදය අනුව ලැබෙන සිත් ගැන. ඒ සිද්ද වීති සිත් වශයෙන් ගන්න. එමකද කාම භූමික සත්වයන්ට වීති මුක්ත සිත් කියලා ඒකාන්ත වීති මුක්ති කොටසක් ලැබෙන්නේ නැහැ. එනෝනේ ඒකාන්ත වීති මුක්ති සුඛයේ කීවේ මහත්ගතයේ විපාක නවේ. මේ මහත්ගත විපාක නවය කාම භූමියෙන් ලැබෙන්නේ නැහැ. ඒ විපාක ලැබෙන්නේ රූපාවචර විපාක රූප භූමියේ තරූපාවචර විපාක අරූප භූමියේ. එනිසා කාම භූමික සප්පේනට ලැබෙන සිද්ධානන දක්වන විට නොකීවත් ඒ සිත් අහුලන්නට වන්නේ උදුරන්නට වන්නේ වීති සිත් වලින්මයි. මොකද අර නඩේ ලැබෙන්නෙම නෑ උන්. භූමි බෙහෙතේ දක්වන විට වීති සිත් පමණක් නෙවෙයි කියනවා. ඒ භූමි වල ලැබෙන සිත් දෙනවා. ඒ භූමි වල ලැබෙන සිත් ගන්නා විට ඒ භූමි නිසා වෙන කිසි තැනක නොලැබෙන සුපද ගන්නට වෙනවා. ඒ භූමියේ ඒ පුද්ගලයාට ලැබෙන සුඛද ගන්නට වෙනවා. ඒ නිසායි දැන් මේ 80ට අර විපාක සිත් 9ක් ඇතුළු කරන්නට ඕනේ. එතකොට සිත් 89ක්. රූප භූමියේ අපි ලැබෙන සිත් බලමු. දැන් රූප භූමික සත්වයනට අකුසල් වලින් දෙකක් ලැබෙන්නේ නැහැ දෝෂ මූල දැන් ලෝභ මූල සිතත් අකුසල් සිතත් මෝහ මූල සිතත් අකුසල් සිත ඒ සිත් ලැබෙන දෝෂ මූල සිත් දෙක නොලැබෙන්නේ මක්නිසා දැන් ධ්‍යාන ලබන තැනැත්තෝ ඒ ධ්‍යානයෙන් කරන්නේ නීවරණයන් දුරු කිරීම නීවරණ ඒ නීවරණට නීවරණ භාවයට පැමිණෙන ලෝභයක් තිබෙනවා එහෙම නොවන ලෝභයක් තිබෙනවා මේ නීවරණ භාවයට පැමිණෙන ලෝභය තමයි කාම ඡන්ද කියලා දක්වන්නේ නීවරණ භාවයට නොපැමිණෙන ලෝභයක් තිබෙනවා රූප රාග අරූප රාග ඒවා නීවරණ හැටියට ගන්නෙ නැහැ ඒවා නීවරණ නම් ඒ ධ්‍යාන උපදවන්නටත් බෑ ඒවයි නමුත් ධ්‍යාන ලැබීමටම ඒ රාගය ඉවහල් වෙනවා හේතු වෙනවා. ඒ රූප භූමියේ ඉදීමට නැත්නම් රූප ධ්‍යානය උපදවන්නට තිබෙන ආසාව නිසාම කෙනෙක් ඒ රූප ධ්‍යාන උපදවන. ඒ ඒ රූප රූපාවචර ධර්ම පිළිබඳව තිබෙන ආසාව, තණ්හාව, එල්ම රාගය කියන එක මේ කාම ධර්ම පිළිබඳව තිබෙන එල්ම බඳු නීවරණ භාවයටම පැමිණෙන ඒවා නෙවෙයි. නීවරණ බව. ඒ නිසායි ඒත් ලැබෙන නමුත් ද්වේෂය නැහැ නීවරණ නොවන ද්වේෂය. ද්වේෂය කොයිතරම් හෝ උපන්නොත් ඒක කෙනෙකුට නීවරණ. එනිසා නීවරණ ගොඩට වැටෙන ද්වේෂ මූල සිත රූප භූමියේ රූපී භක්මණයට අරූප භූමියේ අරූපී භක්මණයට උපදින්නේ නැහැ. දැන් ලෝභය රූප භූමියේ උපන්නෙකුට වුණා. තමන්ගේ ධානයට අසා කරන භවනිකාන්තික ලෝභ ජවනයක් තියෙනවා. එන්නේ දැන් රූප ධානයක් උපදවලා රූප භූමියේ කෙනෙක් උපදිනවා. ඒ උපන්නාට පසු ඉස්ලාම ඇතිවන ජවන් සිත්න්නේ ලෝභ මූල සිත. ලෝභ මූල සිත එක්ක පිටිගත සම්පයුක්ත නැත්නම් පිටිගත විපයුක්ත ඒක ඒ රූපී බුදු රූපී භක්මයකට පමණක් නෙවෙයි. රූපේ ආර්ය පුද්ගලයෙකුට වුණා. රූප භූමියේ උපදින ආර්ය පුද්ගලයෙකුට වුණා. ඒ භවනිකාන්තික ලෝභ ජවනය. බලයෙන්ම ඇතිවන ජවනය වන්නේ. ප්‍රතිසන්දිය ඊළඟට භවාංග මනෝද්වාරා වජ්ජන ජවන කියලා ලැබෙන ඒ භවයට ආසා කරන ලෝභය සහිත වූ ජවනයක් රූපී භක්මයකට ධානලාභී නිසා රූපී වුණේ. මාර්ගඵලලාභී භක්මියෙකුට වත් උපදී. ඒ වෙනස තියෙන්නේ මාර්ගඵල ලක්ෂණෙකුන්ට නම් උපදනා වූයේ ලෝභය ditthිගත විප්‍රයුක්ත ලෝභය. ditthිගත විප්‍රයුක්ත ලෝභ සිත. ditthිය නැති කරනවා සෝවාන් මාර්ගේ. ඒ භවනිකාතික ලෝභය කියන්නේ සුභාවාසයේ ඉපදින. සුභාවාසයේ ඉපදින්නේ අනාගාමී භාවස. අනාගාමී භාවසයේ ඉපද ඒ අනාගාමි කලදුක නෙවෙයි ප්‍රතිසංවිත වන්නේ. ප්‍රතිසංවිත වන්නේ ඒ විපාක ධාරී විපාක. ඒ දැන් සුද්ධාවාසයෙන් උපදිනවා නම් සුද්ධාවාසයේ චතුර්ථ ධාන භූමියට අයිති. චතුර්ථ අපි ඉගෙන ගත්ත ඒ පංචක ණයේ හැටියට පංචම ධාන විපාක සිත. ඒ පංචම ධාන විපාක සිතෙන් ප්‍රතිසන්දි ගන්නා විට මේ ප්‍රතිසංගයට අනුතුරු භවංගවට වැටෙනවා. භවංගය වන්නේ ඒ පංචම ධ්‍යාන විපාක සුඛ. ඊළඟට ඒ ලැබූ භවයට ආශා කිරීම වශයෙන් උපදනා ඒ භවනිකාන්තික ලෝභ යවණයන් උපදිනවා මනෝද්වාරා වජ්ජණයට අනුතුරු. එවිට වහන්සේට ඒ අනාගාමී වහන්සේ සුධා වාසේ උපා. ඒ අනාගාමී වහන්සේට ලැබෙන්නේ භවයට ආශා කරන භවනිකාන්තික ලෝභ යවණයේ වශයෙන් දිටිගත විපයුක්ත ලෝභ මූල සිත. අනේ එහෙම ඒ ඒ භූමිය කවරක් වත් ඒ කෙලෙස් පහමුලින් නැතිනකොට ඒ භූමියේ ලැබෙන්නටම බැරි සිත දක්වන්නේ ද්වේෂ මූල සිත. ඒ ද්වේෂයේ තියෙන දීවරණ භාවය නිසාම අනිත් සිත් ඔහුට ලැබෙන ලෝභ මූල සිත. මෝහ මූල සිත්. කඩාලම්බන සිද්ද ලැබෙන්නේ නැහැ. අපි කඩාලම්බන නියමය ගැන කතා කරන විට දැනගත්තා කඩාලම්බන ලැබෙන්නේ කාම භූමික සත්වයිනට. කාමාවචර ධර්මයක් අරමුණු කරමින් උපදන කාම ජවනයන්ට පසු. කාම භූමික සත්වයකට වෙන්න. දැන් රූප භූමික සත්වයේ අපි ගන්නවා දැන් මේ ධර්මය බුදුරජාණන් වහන්සේ වෙතට එනවා. උන්වහන්සේගෙන් ධර්මය අහනවා. බුදුරජාණන් වහන්සේ බොහෝම ඈත සිට දකින්න අපි මේ ලං වෙලා දකිනවා. ඒ අප දන්නවානේ රූපාරම්මණය චිත්තක්ෂණ එකක් ගතකොට ద్వාරයක ගැටි චක්කු ద్వාරයක චිත්ත වීතිය උපදිනවා නම් ඒ ගැටුණු රූපාරම්මණයට චිත්තක්ෂණ 17ක ආයුෂයෙන් එක චිත්තක්ෂණයේ ගත වුණේ චිත්තක්ෂණ 16ක ආයුෂීරියට තිබෙනවා. ඒ නිසා ඒ චිත්ත වීතිය අවසන් වන්නේ තදාරම්මන දෙවෙනි තදාරම්මණයෙන් ජවනන ජවනත් ඉපදිලා තදාරම්මන දෙකක්ද උපදිනවා. මහා විපාක හෝ සම්තිරණ හෝ සිත තදාරම්මන කුත්තේ දෙවරක් ඉපද ඉපදුනාම තමයි ඒ දෙවිනි තදාරම්මනේ භංගයත් සමග තමා මේ රූපාරම්මණයට අයත් චිත්තක්ෂණ 17 සම්පූර්ණ වන්නේ. එහෙම ඒ தත්ත්වේ වෙනස් වෙන්නට බෑ. භක්මයේක උන්වහන්සේ ඉබේ ඇරි දකින්නවා බලන්න. ඒ බලන විට ඒ චක්සුද්වාරික චිත්ත වීතිය උපදිනවා. ඒ උපදින චිත්ත වීතිය අරමුණ වන්නේ චිත්තක්ෂණ 17ට අවශ්‍ය ඇති රූපාරම්මණයකින් චිත්තක්ෂණ එකක් ගතව. මොකද ద్వාරයට ගැටෙන්න බෑයි කියනවනේ. ద్వාරෙහි ගැටෙන්න නැtei කියනවා. එහි පටන් ගන්නවා. ඒ නිසා යටත් එක්සීම එකක්. එතකොට චිත්තක්ෂණ 16ක ආල් තිබියදී ద్వාරයෙන් ගැටුණු අරමුණ අරමුණු කරමින් ලැබෙන චක්සුද්්වාරික චිත්ත විද්‍යාව. එහෙම වුණා. ඥාණයට ඒ අතිමහන්තා රම්මණය ගැන ලැබෙන සිත් හේයේ සදාරමණ ඉදීමක් නැහැ. ඒ උපදින්නේ නැත්තේ එතන භක්මේ කාම සත්වයක් නෙවෙයි. ඒකයි කාම භූමික සත්වයකට කාමාවචර කාම ධර්මයක් අරමුණු කරගන්න. දැන් රූපාවචර ධර්ම තිබෙනවා, අරූපාවචර ධර්ම තිබෙනවා, ලෝකෝත්තර ධර්ම තිබෙනවා. ඒවා අරමුණු කරමින් ලැබෙන චිත්ත වීතිවල ජවණයන්ට අනතුරුව සදාරමණ උපදින්නේ නැහැ. කාමාවචර ධර්මයක්ම ආරම්භ කරන්නට. ලැබෙන ජවනය කාම ජවනයක්ම වෙන්නට ඕන. දැන් ජවන් තිබෙනවනේ අර්පණා ජවනාදී ඒවට පස්සේ උපදින්නේ නැහැ තරහ. යන්නේ නිසා ඒ තදාඹ ලම්බන සිත් කියන මේවා ලැබෙන්නේ නැහැ. ඒ සදාරමණ කෘත්‍යයෙන් ලැබෙන්නේ නැහැ. ඒ භූමියේ. කාම භූමියට සත්‍යන්ත ලැබෙන බැවින්ම ඉතින් ඒ සදාරම්මන කියන ඒවා එහි නොලැබෙන්නේ ඒ සදාරම්මන කෘත්‍යය ලැබෙන්නේ නැහැ. සදාරම්මන කෘත්‍යවත් සිත් නම් 11ක් තිබෙනවා. සංකීර්ණ සිත් තුනයි මහා විපාක 8යි. එයින් මහා විපාක 8 එහි ලැබෙන්නේ නැත්තේ. සදාරම්මන කෘත්‍යය එහි නැති බැවින්. නමුත් ධර්මයෙන්ද ඇස් තිබෙනවා. ධර්මයෙන්ද කන් තිබෙනවා. ඇස් තිබෙන නිසා දකින්නට පුළුවන්, කන් තිබෙන නිසා අසන්නට පුළුවන්. ඒ නෑය ධාන දිවහා කාය කියන ඒවයි නැත්තේ. ඒ නිසා ඒ ගන්ධ සුවඳ දැන ගැනීම, රස දැන ගැනීම, පොට්ටබ්බයන් ස්පර්ශ කිරීම කියන ඒවා නැහැ. ඇසින් ඇස තිබෙන නිසා දකිනවා, කන තිබෙන නිසා අසනවා. ඒක ඒ දැකීම ඇසීම් වශයෙන් ගනු ලබන ඒ අරමුණ අරමුණු අරමුණු කරමින් උපදන සංතීර්ණය තියෙනවා. දැන් සංතීර්ණ කෘත්‍ය කරන සිත් තුන තදාරමණ කෘත්‍යයක් කරනවා කියලා අපි ඉගෙන ගත්තානේ. ඒ සංතීර්ණ කෘත්‍ය වැඩෙන නිසා සංතීර්ණ තුන ලැබෙනවා. තදාරමණ කෘත්‍ය නෙවෙයි සංතීර්ණ කෘත්‍ය. තදාරමණ කෘත්‍ය නැති බැවින් මහා විපාකාට එහි ලැබෙන්නේ නැහැ. ඒ ඒ රූප භූමි අරූප භූමියේ සෝවාන් මාර්ගසිත ලැබෙන්නේ නැහැ. ධනවනේ සෝවාන් මාර්ගසිත ලැබෙන්නට වුමනා කරන කාරණයක් තමයි සද්ධර්ම ශ්‍රවණය කියන්නේ. ඒ සද්ධර්ම ශ්‍රවණයක් කොහොමදවත් නොලැබෙන අරූප භූමියේදී සෝවාන් මාර්ගසිත උපදවන්නට බැහැ. අර කන් තියන අය සලකන්නට වටින කාරණයක් ඒක. වන නිවාසා මාර්ගඵල අධිගමනය කරන්නට බෑ. සෝවාන් වන්නට බෑ. ඒ නිසා ඒ තිරෙන කන් වලින් ප්‍රයෝජන නොලබන අය සිටිනවා මොන බණක්ද කියලා සමහරු කියන්නට බැරි නෑ බණ කන්නද කියලා. සමහරු මේ කෑම බීම ගැන හිතන්නේ. ආර්ථිකය ගැන හිතන්නේ. ඒ නිසා බාරින් කණ්ඩායම් වෙනවද කියලාත් අහන්න බැරි නෑ. ඒ නම් බණ කියන එක අසන්නට ලැබෙන්නේ කන් කියන තාක්කල් පවණයි. කන් නැතිව කවදාවත් අහන්න ලැබෙන්නේ නෑ කොයිතරම් හිතුණත් තවන්ට. සමහර විට කෙනෙකුට හිතෙන්නට පුළුවන් මේක මා සංගෘෂ්ටියාවක් දෙයක්. බණහමට ලැබෙන එක. ඒක හිතන අය සිටිනවනේ. නමුත් බණ අහන්නට ලැබෙන අවස්ථාවේ කියන එක තාම වැදගත් අවස්ථාවක්. ඒ මොකද මේ සත්‍යම ශ්‍රවණය කියන එක බොහොම දුර්ලභ දෙයක්. අපිට සමහර විටක සුලභ වශයෙන් ඇඟෙන්නට පුළුවන්. දැන් එහෙම තියෙනවා කොයි වෙලාවෙත් බන පදාදටත් බන ඉරිදටත් බන රෙඩියෝ කිය. ඒ වගේම හැමතැනම බනයි කියලා නමුත් එයා හිතන්නේ නැහැ. මේ බන නැති වෙලාවල් ගැන. ඒ සමදාමත් බනයි කියවට වැඩිම පෑ ගන්න නැති දෙනේව ආහා ඉන්න අවස්ථා ඒ අවස්ථා කොයිතරම් තියෙනවා ඒ අවස්ථාවලදී තම මොනවද ඉගෙන ගන්න වැඩි දෙනාගේ කතාව කවුරුන් ගැනද සමාගෙනද වැඩි දෙනාගේ කතාව මේ අනුන් ගැන අනුන්ගේ වැඩ පිළිවෙල ගැන අනුන් ගැන දැන් මේවා මේ Taman ගැන ඉගෙන ගන්නට පිළිද මේ කොහොම මේ කියන ලද උපදවන්නටයි කියා දක්වන ඒවා නැත්නම් ලැබෙන සිත්තේ කියන ඒවා තමන්ට මේ සංසාර දුකින් නිදහස් වන්නට තමා තුළ උපදවා ගත යුතු සිත්ම තිබෙනවා මෙහි දැක්ක. සමහරක් ඒවාට උපකාර වන සිත්තිද. මේ ධ්‍යාන පිළිබඳව උදාහරණයක් බුද්ධාගමේ ඒ ධ්‍යාන නිසාම කියන බබලව සරිසාරන්නට නෙවේ. ඒවා ඒ සමත බලය ඇති කර ගැනීමට ධ්‍යාන පිළිබඳව. ඊළඟට මාර්ගඵල කියන ඒවා බුදු බුදු ශාසනයකදී විසක වෙන ශාසනයක ඉගැන්වෙන්නේම නෙවෙයි. බුදු ශාසනයේදී මාර්ගඵල සිද්ධියක් ගන්නවා පමණක් නෙවෙයි. ඒ මාර්ගඵල උපදවන්නට කළ යුත්තේ කුමක්ද කියන එකක් උගන්වනවා. එයයි ධර්මයෙන් කියන්නේ දැනගන්නට ඕන. දැනගන්නේ ඉතින් එහෙම දැනගන්නට නොලැබෙන කෙනෙකුට කොහොමදවත් මාර්ගඵලාධිගමනය කරන්නද බෑ. පාරමී තිබුණා. පාරමිතා මුතුදුණු කෙනෙක් නෙවෙයි උපතිස්ස පරිව්‍රාජකයා. ඒ උපතිස්ස පරිව්‍රාජකයන්ට අසජී සාමුදුරුවන්ගෙන් චතුරාර්ය සත්‍ය ප්‍රතිසංයුක්ත අර ගාථාවේ ගාථාව අසනතුරු ගාථාවේ මුල් අර්ථයේදී සෝවාන් මාර්ග ඵලයන්ට පැමුණුනේ. නමුත් ඒ අසනතුරු මේ නුවණ පහල කරගන්නට බැරි වුණා. ඒ නිසා සිරසයාගේ අහන්නට. ඒ නිසා අහන එක බොහොම හොඳින් අහන්නට ඒ අහන එක ඒකම නතු කරගත් සිත් ඇතිව අහන්නට. ඒක පුරුද්දට ඒක එතකොට පුරුදු වෙනවනේ. දැන් සාමාන්‍යයෙන් මිනිසුන්ට අමාරුම වැඩක් තමයි මේ සිත පිළිබඳව. සිත එක අරමුණක පවත්වන. මොකද අමාරුතාවය? ඒක මහා දඬුවමක් හැටියටයි සමහර විට කෙනෙකුට හිතෙන්නේ. දඬුවම. දඬුවමක් නේ හැබැයි සමහර විටක සිතට දඬුවමක් පිළිෙයි. ඒක මහා කුළු ගොනෙක් වගේනේ. ඒ කුළු ගොනෙක් වගේ මේ අත හැසිරෙන සිත එක අරමුණට නැවැත්වීමට කරන වෑයම සිතට යම් දඬුවමක් සේ වැටෙන්නට පුළුවන්. නමුත් ඒක දඬුවමක් කරන්නට වටිනවස්තක. මොකද සිතේ තිබෙන බලය සිතේ තිබෙන බලය ඒ තරම්. මේ සිත අපව නිවැරදි සතර අපායට ගෙනියන. ඒ නේව සංඥා නා සංඥා යතනිය දක්වා වූ බබලවට ඇදගෙන යන්නට පුළුවන් මේක. ඒ වගේම මේ සිත හරි හැටියට පැවැත්වුවොත් කෙනෙකුට ඒ සියලුම සංසාර දුක්ඛයන්ගෙන් මිදුණු නිවනටත් පැමිණෙන්නට පුළුවන්. ඒ නිසා සිත පිළිබඳව උගන්වන අන් කිසි දහමක් ඔය කාරණයට යොමු කරන්නේ නැහැ. බුද්ධාගම තිබෙන්නේ කුමටද කියලා බලුවොත් මේ කොහොම ඉගෙන ගන්නද ඕන. ඉගෙන ගන්න පුළුවන් තරම් ඉගෙන ගත්තට වරදක් නැහැ. ඒ ඉගෙනීමෙන් තමන්ට අන්‍යයන්ට උපකාර කරන්නට පුළුවන්. මේ ඔක්කොගෙන්ම බලාපොරොත්තු වෙන්නේ එකම නෙවෙයි. විමුක්තියයි බලාපොරොත්තු. විමුක්තිය නිදහස. ගුණේ නිදහස. මේ පංචස්කන්ධ දුක්ඛය. ඉතින් මේ පංචස්කන්ධයට සම්බන්ධ කරුණු තමයි මේ අපි ඉගෙන ගන්න. පංචස්කන්ධයේ පිටතර එකක් නෙවෙයි. දැන් මේ අප කතා කරේ සිත් ගැන. සිත්ය කියන්නේ පංචස්කන්ධයේ ඒකදේශය. විඥානස්කන්ධය. විඥානස්කන්ධය. ඒ විඥාන ස්කන්ධයෙන් ඒ විඥාන ස්කන්ධයද දෙකකට බෙදා දක්වත හැකි කොටස් කරප හැකි විඥාන උපාදානස්කන්ධ විඥාන ස්කන්ධ විඥාන ස්කන්ධය කියන විට සියලුම සිත් ගන්න සිත අසු නවයන විඥාන උපාදානස්කන්ධය කියන විට සිත අසු එකයි ගැනෙන්නේ ලෞකික සිත් අසු එක ඒක් නිසාද ඒ අසු එකෙන් අසු එක තමයි කෙනෙකු ලෝභයෙන් දිටියෙන් අල්ලා ගන්නවා ලෝභයෙන් දික්කේ නලාදා. දැන් අප මෙතෙන්දී කතා කළා. සෝතාපට්ටි මග්ගචිත්ත ඵලචිත්ත ආදී වශයෙන් එන ඒ මාර්ගඵල සිත් අට හා මාර්ගඵල සිත් වලට අරමුණු වන නිවන ලෝභයෙන් අල්ලා ගන්නට, ditthියෙන් අල්ලා ගන්නට පුළුවන් ධර්ම නෙවේ. ඒවා ලෝභයේ විශේෂ ඉක්මවලා තියෙනවා. ලෝභයෙන් අරමුණු කරනවා නම් අරමුණු කළ හැක්කේ ලෞකික ධර්මයක් පමණයි. ඒ ලෝකෝත්තර ධර්ම